චබ්බේසතිමෝ පරිච්ඡේදෝ 26 වෙනි පරිච්ඡේදය මරිච්ඡ වට්ටික විහාර මහෝ මෙලෙස වැටි මහා විහාර පූජාව ඒකච්ඡත්තං කරිත්වාන ලංකා රජ්ජං මහායසෝ ථානන්තරං සංවිදයෝ දානං සෝ යතරං මහා යසපිරිවර ඇති දුටුගැමුණු රජුරෝ ලංකා රාජ්‍ය එකම ඡත්‍රයක් යටතට පමනුවා දසමහා යෝධයන්ට සුදුසු පරිදි තනතුරු ප්‍රදානය කළා. තේර පුත්තාබයෝ යෝදෝ දීයමානං නයච්චිතං පුච්චිතෝ චකිමත්තන්තේ යුද්ධමත්තේති අබ්‍රවේ තේර පුත්තහබේ යෝධයා තමන් වෙත දුන්නා වූ තනතුරු ලබා ගන්නට කැමති වුණේ නැහැ. එය ලබා ගන්නට අකමැති මක් නිසාද කියලා රජුරු ඇසුවා. දේවයන් වහන්සේ යුද්ධයක් තියෙනවා කියලා පිළිතුරු දුන්නා. ඒක රජ්ජේකතේ යුද්ධං කින්නාමත්තේති පුච්චිතෝ යුද්ධං කිලේස චෝරේ කරිස්සමි සුදුජ්ජයං රාජ්‍ය එක්සත් කරන්ට යුද්ධයක් කළාට පස්සේ තවත් තියෙන යුද්ධය කුමක්ද? දේවයන් වහන්සේ ජය ගැනීමට ඊටමත් අසීරි වූ මේ කෙලෙස් සතුරන් එක තියෙන යුද්ධෙත් කරන්න ඕනේ. ඉච්ඡේව මහතං රාජා පුනප්පුන නිසේදේ පුනප්පුනං සෝයා චිත්වා රඤ්ඤෝ නුඤ්ඤාය පබ්බජේ රජුරුව ඔහු පැවිදි වීමට ඉල්ලා සිටීම නැවත නැවතත් වැළැක්ුවා තේරපුත්හාපේ යෝධයත් නැවත නැවත ඉල්ලා රජුරුවන්ගෙන් අවසරගෙන පැවිදි වුණා. පබ්බජිත්වාච කාලේන අරහත මපපුනේ පංචකීනාසව සත පරිවාරෝ අහෝසිච පැවිදි බව ලැබූ ඔහු සුදුසු කාලයේ සමත විදර්ශනා වඩා උතුම් අරිහත් ඵලයට පත් වුණා. 500ක් රහතන් වහන්සේලා පිරිවරාගත් තෙරණමක් බවට පත් වුණා. චත්ත මංගල සත්තායේ ගතේ ගත භයෝ භයෝ රාජා කතා බිසේකෝව මහතා විභවේනසෝ තිස්සවාපි මගා කියලා වේදනා සමලංකතං කීලෙතුං අபிසෙත්තානං චාරිත්ත චානුරක්කතං ලංකාව වෙලාගෙන තිබූ මෙසදිටු පරසතුරු බය පහවීමෙන් කිසි සැකයක් නැතිව සිටි දුටු ගැමුණු අබේ රජුරෝ සේසත් ඔසවන මංගල්‍ය සත්වන දවසේ අභිෂේක ලැබීමෙන් පසුව මහා පෙරහරින් යුක්තව ජල ක්‍රීඩාවට සුදුසු ආකාරයෙන් සැරසිලා තිසා වැවට ගියා. ඒ තිසා වැවේ ජල ක්‍රීඩා කරන්නටත් අභිෂේක ලැබූ රජදරුවන්ගේ සිරිත් ආරක්ෂා කරන්නටත්ය. රඤ්ඤෝ පරිච්ඡදං සම්බං උපායන සතානිච මරිච වට්ටි විහාරස්සතානම් මෙතපයින් සුච රජ්ජුරුවන් පරිහරණය කරන සියලු භාණ්ඩත් ගෙනෙන ලද සිය ගණන් පඳුරුත් මිරිස වැටි විහාරයේ පිහිටෙන ස්ථානයේ තිබ්බා. තත්තේව තු ප ဋ ානම් මෙසා ධාතුම් කුන්ත මුත්තමං තපේසුං කුන්ත දරකා උජුකං රාජමානුසා එහි චෛත්‍ය රාජයා පිහිටන ස්ථානයේම කුන්තායුධය ඔසවාගෙන යන රාජපුරුෂයෝ සර්වඥ ධාතුන් වහන්සේ සහිතේ කුන්තායුධය හරස් අතර නොතබා කෙලින් අතර සිටුවලා තිබ්බා සහෝරෝධෝ මහරජා කීලිත්වා සලලේ දිවා සාය මහගමිස්සාම කුන්තං වද්දේත බොයිති දුටුගැමුණු රජුරු අන්තපුර ස්ත්‍රීන් සමග දහවල් ජල ක්‍රීඩා කරලා සවස් කාලේ භවත්නි මන් දැන් පිටත් වෙන්න ඕනේ කුන්තායුධයේ ඉදිරියෙන් වැඩමවෝ කියලා කිව්වා. චාලේ තුං තන්න සක්කෙන් සොං කුන්තං රාගාධිකාරිකා ගන්ධමාලයි පූජේසොං රාජසේනා සමාගතා කුන්තායුතේ භාරව කටයුතු කරන රාජ සේවකයන්ට එය සොලවන්නට බැරි වුණා එතන එකතු වූ රාජසේනාව සුවඳ මල් වලින් සදාතුක කුන්තායුධයට පූජා පැවැත්තුවා. රාජා මහන්තං අච්චේරං දිස්වාතං අට්ඨමානසෝ විධාය තත් ආරකං පවිසෙත්වා පුරං තතෝ මහත් ආශ්චර්ය දක්පු රජුරෝ ඊතා සතුටටපත් වුණා කුන්තායුදයට රැකවල් ධම්මවලා එතනින් නුවරට පිවිසියා. කුන්තං පරික්කිපාපෙත්වා චේතියං තත්තකාරයි තූපං පරික්කිපාපෙත්වා විහාරංචකාරයි නොසලේ පිහිටි කුන්තායුදේ වටකොට එහි චෛත්‍යයක් කෙරෙව්වා. ඒ චෛත්‍ය වටකොට විහාරයක් කෙරෙව්වා. තේහි වස්සේ නෙට්ටාසෙ විහාරෝසෝ නරිස්සරෝ සංගංස සම්නිපාතේසි විහාර මහකාරණා අපගේ දුටුගැමුණු රජුරු විහාර කර්මාන්තය තුන් අවුරුද්දකින් සම්පූර්ණ කළා. රජුරුව විහාර පූජා පුණ්‍යෝත්සවයට සංඝයා වහන්සේ රැස් කෙරෙව්වා. බික්කුණං සත සහස්සානේ තදා බික්කුණියෝ පන නවතිච සහස්සානි අබවින්සු සමාගතා ඒ පින්කමට එදා භික්ෂුන් වහන්සේලා ලක්ෂයක් වැඩම කළා භික්ෂුණීන් වහන්සේලා 90000ක් පැමිණ සිටියා තස්මින් සමාගමේ සංඝං එදමාහ මහීපති සංඝං භන්තේ විසරිත්වා බුඤ්ජින් මරේච වට්ටිකං එහි රස්සෝ මහා භික්ෂු සංඝයා වහන්සේට රජුරුව මෙහෙම කිව්වා ස්වාමීනි සංඝයා වහන්සේව සිහිනකොට මං මිරිස් වැටියක් අනුභව කළා තස්සේ තන් දණ්ඩ කම්මං මේ භවතු තියාකාරයෙන් සචේතියං මරිච වත්ති විහාරං සුමනෝ අරං ඒ වරදෙට මට දඬුවමක් වේවායි කියලා ඊතා මනහර ලෙස චෛත්‍ය සහිතව මිරස වැටි විහාරයේ කෙරෙව්වා පටිගන්නා තුතං සංඝෝ ඉතිසෝ දක්ඛිනෝදකං පාතෙත්වා බික්කු සංඝස්ස විහාරං සුමනෝ අද අපගේ සංඝයා වහන්සේ මේ විහාරය පිළිගන්නා සේක්වා කියලා ඊතා සතුටු සිතෙන් යුක්තව අතපැන් වක් කරලා බික්කු සංඝයා වහන්සේ උදෙසා විහාරය පූජා කළා විහාරේ තං සමන්තාච මහන්තං මණ්ඩපං සුභං කාරිත්වා තත් සංගස්ස මහදානං පවත්තේ විහාරයේ ඇතුළේ එයවටත් ඊතා අලංකාර මහා මණ්ඩපයක් කරවා එහි සංඝයා වහන්සේ උදෙසා මහාදන් පැවැත්තුවා පාදේ පතිට්ඨ පෙත්වා පිදලේ අභයවා පියා කතසෝ මණ්ඩපෝසේ සේසෝකාසේ කතාවකා අභයවේ ජල සීමාවේ පවා කණු සිටවලයි මණ්ඩපය කෙරෙවේ මණ්ඩපය හදන්ට එතන තිබූ ඉඩකඩ පිළිබඳව වෙන කතා කුමටද සත්තාහං අන්නපානාදින් දත්වාන මනෝජාදීපෝ අදාසාමනකං සබ්බං පරිකරං මහරං රජුරු ප්‍රණීත ආහාර පානාදියෙන් සත් දවසක්ම මහා දන් දුන්නා. ඊතා වටිනාකමින් යුක්ත වූ ශ්‍රමණයන් වහන්සේලාට යෝග්‍ය වූ සියලු පිරිකරත් පූජා කළා. අහෝ සතසහස්සග්ගෝ පරික්කාරෝ සාදිකෝ අන්තේ සහස්සග්ගනකෝ සබ්බ සංඝෝචතං ලබී මුලසනේ වැඩහුම් සංඝ ස්තවරයන් වහන්සේට පූජා කළ පිරිකර කහවණු ලක්ෂයක් වටිනවා අවසාන පිරිකර කහවණු දහසක් වටිනවා වැඩම කළ සියලු සංඝයා වහන්සේට පිරිකර ලැබුණා යුද්ධේ දානේච සූරේන සූරිනාරතනත්තේ පසන්නාමල චිත්තේන සාසනුජ්ජෝතනත්තිනා වියදමෙහි බිය වූ තනත්තාට දෙන්න දානයක් නැහැ මරණෙහි බිය වූ තනත්තාට කරන්ට යුද්ධයක් නැහැ යුද්ධයේ දානයේ දෙතැන්නේ සූර වූ ඊතා සූර වූ රජුරු රතනත්‍රයේ පිළිබඳව ඊතා පැහැදීමෙන් යුක්තව නොකිලිටි සිටින් යුක්තව බුදු සසුන බබලවන චේතනාවෙන්ම යුක්ත වුණා. සංඥා කතඤ්ඤුනා තේන තුපකාරාපනාදිතෝ විහාර මහනන්තානේ පුජේතුං රතනත්තයං කලගුණදත් රජ්ජරුවන් විසින් මිරිස වැටිය චෛත්‍ය තනවන්නට පටන් ගත්තා පටන් විහාර පූජාව දක්වා තුනරුවන් උදෙසා පූජා කරන්නට යෙදුනා වූ පරිච්ඡත් දනානෙත් අනග්ගා නිවිමුංචිය සේසානියොන්තිය කාය ඌන වීසති කෝටියෝ මෙහි පරිත්‍යාග කළ ධනය අනර්ග වස්තු අත්හැරලා අනිත් වියදම් එකතු කළ විට කහවණු 19 කෝටියක් වෙනවා. භෝගා දසන්ද විද දෝස විදෝසිතාපේ පංගා විශේෂ සහිතේ ජනේ පත්තා බුන් හොන්තේව පංච ගුණ යෝග ගහිත සාරෝ ඉච්ඡස්ස සාර ගහනේ මති මායතේ භෝග වස්තු හානි වෙන්න බය පහක් තිබෙනවා ගින්නෙන් වන බය ජලයෙන් වන බය සොරොන්ගෙන් වන බය රජුන්ගෙන් වන බය හා තමන් අකමැති අයට තමන්ගේ දේපල අයිතිවීමේ බය. ඉතින් සියලු භෝග සම්පත් වලට මේ පස් බය සාධාරණ වුණත් විශේෂ නුවණින් යුක්ත ජනයාට භෝග සම්පත් ලැබුණු විට භෝගයන්ගෙන් ලබන මේ සාරවත් ගුණපස ලබා ගන්නවා. එනම් බොහෝ දෙනාට ප්‍රිය වෙනවා. සත්පුරුෂයන්ගේ ඇසුර ලබනවා. තමන් පිළිබඳ යහපත් ගුණ රාවයක් පැතිරෙනවා. ගිහියෙකු සතු ගුණදහම් වලින් බැහැර නොවී ඉන්නවා. මරණින් මතු දෙවියන් අතර උපදිනවා යනුවෙන් අපගේ භාග්‍යතුන් වහන්සේ වදාළ මේ කරුණ පහ අත්පත් කරගන්නවා. තමන් සතු භෝග සම්පත් වලින් මේ සාරවත් ගුණ පහ ලබන්නට නුවණැත්තා උත්සාහවත් වෙන්නට ඕනේ. සුජන ප්‍රසාද සංවේගත්හාය කතේ මහා වංශේ මරිච වට්ටික විහාර මහෝ නාම චබ්බේසතිමෝ පරිච්ඡේදෝ සත්පුරුෂ ජනයන්ගේ ප්‍රසාදය සංවේගය ඇති කරනු පිණිස කරන ලද මහා වංශයේහි මිරසවැටි මහා විහාර පූජාව නම් වූ 26 වෙනි පරිච්ඡේදයයි